ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත අබේසුන්දර. එක දවසක ජීවිතයේ පුංචි පුංචි දේවල් වලින් සතුටක් ආස්වාදයක් ලබන්න. ආපසු හැරි බලන විට ඒවා පුංචි නොව ලොකු දේවල් ලෙස වැටහෙවි. ඇමරිකානු ලේඛකයෙකු වූ කර්ට් බොනිගට් විසින් මේ කතාව අදහස ලියා තිබෙනවා. ආයුබෝවන් සුලවතුනි සහෘදයිනි සුලවතා කියන්නේ සහෘදයාටයි නව වසරක් එළඹෙන අවස්ථාවක් 2024 වර්ෂය ගෙවි යනවා මුදුවක් මාසයේ අන්තිම දිනයි ගෙවෙන්නේ දුක සහ සතුට මිශ්‍ර වුණු වර්ෂයක් සමාජ සංස්කෘතික දේශපාලන පරිවර්තන කිහිපයක් සිදු වුණු වර්ෂයක් අපි අද්දුටුවේ. අවසාන වශයෙන් තවත් දුක හිතෙන දෙයක් සංගීත ක්ෂේත්‍රයේ සිදු වුණා. ඒ සබා දහමට අනුකූලයි. අනිත්‍යතාව පසක් කරමින් ප්‍රියා සූර්යසේන සංගීතඥයා ගායන ශිල්පියා. ඔහු ජීවිතේ පටන් ගන්න පාසල් සංගීත ගුරුවරයෙක් හැටියට ගුවන්විදුලියේ ඔහුගේ තිමිරිගේ 70 දශකයේ අතිශය ජනකාන්ත ගී රාශියක් එදා සිට අද දක්වා ඔහු ගායනා කළා. වසර කිහිපයක් රෝගීව සිටි ඔහු අපාතයෙන් වියෝ වෙනවා. ඔහුගේ මధుර හඬ ගීතතාව අපූර්වත්වය රසිකයින්ට සදානුස්මරණීයයි. ඉතින් ඉරිදා සංග්‍රහයේ අපේ කෘතවේදීත්වය ගෞරවය ප්‍රසාදය ප්‍රියාසූර්යසේන නම් වූ අසහාය ගායකයාට පිරිනමන්නට මේ අවස්ථාවක් කරගන්නවා. මහාචාර්ය සුනිල් ආරියරත්න ලියු ගීතයක් ඔහු විසින්ම ප්‍රියා සූර්යසේනයන් විසින්ම සංගීතවත් කරමින් ගුවන් විදුලියට ගායනා කළා. මේ ඒ ගීතයයි. ගල් පෙරන මගෙයි කලු මහවැලි වලදී දදී මගෙයි නිසයි කුවර අරා ඉන්නේ මුළුමන් ගෙදරින් මතුවන සුවඳයි ජල මහ පීරෙන ගොඩ මොනවද ධනයේ රැකීම වූ කලි පරිත්‍යාගය මෙයි. තඩාගයේ ඇති ජලය සම්බන්ධ රක්ෂණය වන්නේ ඉන් පිටතට ගලා යෑමයි. විශාරද නන්දාමාලනිය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගීතයක් ආශිර්වාදාත්මක ස්වරයෙන් ගායනා කළා ගුවන් විදුලියට කලකට පෙර. සරත් බාලසූරිය නම් වූ සංගීතඥයා එහි තනුව නිර්මාණය කළේ මේ ඒ මෙහිවි ගීයයි. Thank you. දෙසින් රැඳී පිළිවන් නොම දෙයිද තෙමේද නොම විඳීද ඒ ධනයෙන් කවර ප්‍රයෝජනයක් යමෙක් සතුරනට බාධා නොකරයිද ඒ බලයෙන් කවර ප්‍රයෝජනයක්ද යමෙක් දහමෙහි නොහැසිරෙයිද ඒ දැනුමෙන් කවර ප්‍රයෝජනයක්ද යමෙක් දිනන ලද ඉඳුරන් ඇත්තේ නොවේද ඔහුගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද මේ වගේ අදහස් අපේ ජීවිත ආලෝකවත් කරනවා ආචාර්ය අමරදේවයන් සෝමදාස ඇල්විටිගල සංගීතඥයාගේ තනුවකට සංගීත නිර්මාණයකට අනුව ගායනා කළ ගීතයක් ඒ ගීතය අජන්තා රණසිංහ දීපද රචකයා තමයි නිර්මාණය කළේ වසන්ත ඔබේසේකරගේ වල්මත් වූ චිත්‍රපටයට තාරුණ්‍යයේ ගැටලු ප්‍රශ්න අභියෝග ජීවිතය පිළිබඳව කතා කරන ගීයක් අපි බලමු ඒ ගීතය මලින් මලේ තොන් හොක්සියන රඟන බමර ජීවිතේ කප්පරු හිත දළු ලේලන නව යවන ජීවිතේ අපට උරුම නැත නාඩන් හදවත අපට උරුම නැත නාඩන් හදවත මලි මලි සොම් ඔසියන රඟන බම ජීවිතේ කප්පුහිත දල්ලේලන නව යවන ජීවිතේ මලි මලි සොම් ඔසියන පැතුම් ඉසින් දරා මතු දවසට පෙරුම් පුරා ගුරුණු පැතුම් ඉසින් දරා මතු දවසට පෙරුම් පුරා ඉපනැලි කටු කොහොල් මැදින් මඟ සොයනා ගමනේ මඟ සොයනා ගමනේ ඉකාපතින ජීවිතයට නැත කිසි පිළිසරණේ හිනා වටින ජීවිතයට හැට කිසි පිළිතරලේ මලු මලේ රොන් කොප්පිය අරමුණු විසඳුමක් නැතේ අද පමණයි එසක් නැතේ අරමුණු විසඳුමක් නැත අද පමණයි හෙටක් නැත හිත් අහසට අත්ඔසවා අපිත් පිරට හැඳුවා අපිත් පිරට හැඳුවා පවසට අනේ අපට කිරි එරුනේ නැතුවා සා පවසට අනේ අපට කිරි එරුනේ නැතුවා මලි මලි රොම් ඔසියන රඟන සමර ජීවිතේ කප්පුල් පිට සල්ලෙලන නව යවන ජීවිතේ මලි මලි රොම් ඔසියන වෛද්‍ය සමාජ විද්‍යාව හා වෛද්‍ය මානව විද්‍යාව දෙවෙනි කොටස ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන වෛද්‍ය ක්‍රම පිළිබඳ විමසුමක් කළ අනගි පොතක් පළ වුණා. මහාචාර්ය ඒ ඒ ජයන්ත ජයසිරි, ආචාර්ය M G C Mahesh Pathirathna, ආචාර්ය අමිල නුවන් ශ්‍රීශාන් ඒ පොත ලියලා තියෙනවා. සෞඛ්‍ය ගැන හැම විටකම පරිස්සම් වෙන්නට ඕනේ. තවත් අලුත් පොතක් කියවුවා මහාචාර්ය සාලිය කුලරත්නගේ ලාංකේය සංස්කෘති විසම ලක්ෂණ නමේ. ඒ පොතත් බොහොම හොඳයි. ඒ වගේම පුංචි පොතක් පළ වුණා සොරගුණු දේවාල පුවත. මේ පැරණි ලේඛනයක් නැවත පළ කිරීමක්. ආචාර්ය පුංචි බණ්ඩාර සම්නස්ගල මහතා විද්වතා තමයි ඒ සකස් කර තිබුණේ බදුල්ලේ කුඩා කතරගම ගැන. දීග්‍යවලව් අත්තනායක ලේකම් මුදියන්සේලාගේ අබේරත්න මණ්ඩාර මොහොට්ටාල පදවිය දැරු ඒ මහතා විසින් දෙන ලද පැරණි ලේඛන අනුවයි සොරගුණ දේවාල පුවත අපට නැවත මුද්‍රණය දකින්නට ලැබෙන්නේ පැරණි ලේඛනය අනුව මේ කතන්දර කියන්නේ ඒවා කියවීමෙන් අපේ ජීවිත ආලෝකවත් වන නිසායි විශාරද අනුරාධා නන්දසිරි ගීයක් ගැයුවා ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයේ ගංගා විලාසිනී තමා එම ගීතය රචනා කළේ මිනිස් ජීවිතයේ යහපත වෙනුවෙන් ඉතිහාසයේ දීර්ඝ කාල පරිච්ඡේදයක් තුලදී ඔකු විසින් රැස් කරන ලද සංවේදී භාරය පවරා දීමේ උත්තුංග මෙහෙවරෙහි භාරකරුවා ලෙසින් ගුරුවරයා අත්තරීතර වඩණීය කියලා කලකට පෙර අප අතරින් ගිය වූ සමන් චන්ද්‍ර රණසිංහ නම් වූ සිත්තර ආචාර්යවරයා චිත්‍ර ගුරුවරයා ඉතාම හොඳ සත්පුරුෂයෙක්. ඔහු පොළොන්නරුවේ පළුගස් දමන විද්‍යාලයේ වැඩ කළේ. ඔහු තමයි කතාව ලියලා තියෙන්නේ. ගුරුවරයා උත්තම පුරුෂයෙක් කියලා පොතක් අපි කියුවා එම්.පි. කරුණාතිලකගේ. මේ ගීතයේ අනුරාධා ගායන ගීතයත් ගුරුකම ගුරු සේවය හා සම්බන්ධයි. නෙලෙක පුංචි පැටව් ටික ළඟට කරන් අකුරක් බිය නොපැමිණි කල්හි බිය වීමද බිය පැමිණි කල්හි ශූරත්වයද මේ ශූරත්වය ප්‍රකට කිරීමද උත්තම පුද්ගලයාගේ ගුණයයි පැරණි අය කියන්නේ එහෙමයි ලෝකයෙහි ශ්‍රේෂ්ඨයා විපතේදී ධෛර්යයම ප්‍රකට කරනවා මේ වසරේ වර්ෂාව බහුලව තිබුණා. ආපදා රාශියක් සිදු වුණා. හදිසි අනතුරු වලින් බොහෝ අය මිය ගියා. ඔත්තල වුණා. දීමත් කම ආදී වශයෙන් නොපනත් ක්‍රියා නිසා ඔද්දල් වුණු ජන සමාජයක් අලුත් සමාජයක් බවට පරිවර්තනය කිරීමේ කාර්යය හොරමැරකම් නැති දූෂණ මිහිෂණ නැති නව සමාජයක් බිහි කර ගැනීමේ සිහිනයක් පවතිනවා. ඒ සිහිනය සමග තමයි 2025 වර්ෂය උදා වන්නේ. ඒ වර්ෂයට ඉරිදා සංග්‍රහයේ ආශිර්වාදය සුභාශිර්වාදය සුපැතුම් එක් කරන්නට කැමති ಭಾರತයේ භජන් ගීතයක් සමග ඔබ සියලු දෙනාට සෞභාග්‍ය නිරෝගීකම වාසනාව දීර්ඝායුෂ ලබා දෙන්නට හැකියාව වාසනාව ලැබේවා අපේ රට හොඳ අලුත් රටක් බවට සංවර්ධනය වේවා යන පැතුමින් අපි සමුගන්නවා ඉරිදා සංග්‍රහයෙන් मेरे अंगना ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක